අවසරයි ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව අද දින පරයන්ක භාවනාවන් සියල්ලක්ම පාසා ශරීරයේ වේදනාවත් නිදිමත ගතියක් දැනිනි. පට්ටල වී වාඩි වී සුළු මොහොතක් ඔහේ බලා සිටිනා විට පිම්බීම හැකිලිම ප්‍රකට වෙයි. පිය දෙස බලා සිටින විට තප්පර කීපයකින්ම හිත වෙනත් සිතුවිලි ලුහු බැඳ යයි. ඊළඟ මොහොතේ නිදිබර ගතියක්ද දැනී ඉන් අනතුරුව කකුල් බිම වදින තැන්වල වේදනාවක් දැනිනි. මේ පිළිබඳව හිතේ අසතුටක් ඇතිවීම වැළැක්වීම සඳහා නැවතත් ඉරියව්ව වෙනස් කර උත්සාහ කර හුස්ම රැලි කිහිපයක් බලාගත හැකි විය. මෙම తත්වය නිසා සක්මන් භාවනාවට වැඩියෙන් කාලය යොමු කෙරුවෙමි. සක්මන් භාවනාවේදී ගල් සහිත පොළවේ ඇවිදින විට විලුඹ පෙදෙසේ වේදනාව ඉතා සුළු වශයෙන්ුත් අනෙක් ප්‍රදේශවලට වේදනාව තීව්‍රවත් දැනිනි. වමහා දකුණ වශයෙන් කකුල බිම තබන විට ගල් කැබලි කකුල පසාරු කරගෙන යන්නට මෙන් සියුම්ව නමුත් තද වේදනාවක් දැනුනි. කකුල ඔසවන විට හැල්ලුවක් දැනිනි. නමුත් ඒ සැහැල්ලුව විඳිය හැක්කේ ඊට පෙර පෙරාතුව වේදනාවෙන් පෙළුණු නිසා බව වැටහිනි. වේදනාවත් සැහැල්ලුවත් අතර ගල් පොළවේ සක්මන ප්‍රිය කළෙමි. වම් පාදයට වඩා ශක්තියකින් දකුණු පාදයේ මාගේ ශරීරය ඉදිරියට ගෙන යන බව වටහා ගනිමි. මෙසේ වටහා ගතිමි. මෙසේ ප්‍රය භාගයක් පමණ සක්මන් කර කොරිඩෝව දිගේ ඇවිදින විට එම ගල්වල සිසිලස යටිපතුල් වලට ප්‍රකට වී දැනුනි. එය දැනි දැනි විනාඩි කිහිපයක් ඇවිද ඇවිත් පරයන්කයේ වාඩි වූයෙමි. පරයන්කයේදී මෙන්ම සක්මනේදීද සිත අතීතය හා වර්තමානයට නිතර නිතර දුව යයි. මෙවිට තප්පර ගණනකින්ම එය වැටහි නැවතත් මූල කර්මස්ථානයට සිත පිහිටුවමින් ඉදිරියට වඩාගෙන යෑම සුදුසුද? නැත්නම් එන සිතුවිලි දෙස ඔහේ බලා සිටිය යුතුයද? ඔබ වහන්සේට මේ අත්බවයේම නිවන් සුව පතමි. ත්වන් සරණයි. රචනයේ මුල් කොටා ගොඩක් කන්දස් කිරියාවක් විදියට චෝදනාලයිසක් විදියට යනවා. නමුත් අවසානට යනකොට යම් ප්‍රමාණයකට සක්මට අදාළ තොරතුරු කොට දාගෙන තියෙනවා. මතු කරලා තියෙනවා ලියලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මැනික් කරන්න ගියාම හම්බෙන හම්බෙන හැම එකම මැනික් නෙවෙයි. ගොඩාක් වල් ගල් අතාලත කාලා තමයි මැනික තෝරන්නේ. හැබැයි විස්තර දෙන්න ඕනේ මැනික ගැන විතරයි. හම්බෙච්ච ගල් ගණන් ගැන විස්තර කරන්න පටන් අරගත්තොත්, ගෙවුඩ ගැන කතා කරන්න ගත්තොත් ඒක හම්බෙච්ච මැනික් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා රචනෙට ඇතුල් කරන්න සක්මන්ට අදාළ ටික විතරයි. අනිත්‍යව ගැන වැඩි විස්තර කරන්න යන්න එපා. නම් කරන එක විතරයි කරන්නේ. විස්තර කරනවායි කියලා කියන්නේ ඒවට ආරාධනා කරනවා කියන එක. ඒක නම් කරලා පැත්තකට දානවායි කියලා කියන්නේ අපි ඒව අයින් කරලා සක්මන සම්බන්ධ තියෙන විස්තර වැඩි කරන එක. ඒ නිසා අපි දවස පුරා කතා කරන ගොඩාක් දේවල් වල කියන්න ඕනේ අන්තර්ගතය නෙවෙයි අපි හලකන්නේ අපි ওই වල්පල් කතා කරනවා. ඒකට අන්තර්ගතේ වටිනාකමක් පයි. වෙන කතා කරනවා නම් අන්තර්ගතේ විතරක් කතා කරන්න බෑ. උගලට බැදට හඳුන්වා දීමක් සහ කන්ක්ලූෂන් එකක් දාන්න ඒව පුළුවන් තරම් අඩු කරා. නිසා මේ රචනයේ දීලා තියෙන සක්මන කෙරෙන වෙලාවේදී ලොකු ගලක් හම්බ වෙලා පෑගිලා කකුල උසනකොට පෑගිච්ච තරමට පුස්සන එකේ පහසුව වැඩි කියන තොරතුරු ඉතාමත්ම හොඳයි. ඒකට හේතුව පෑගෙන වෙලාවේදී අපේ සූදානම් ශරීරේ අවදි භාවය වැඩි වෙනවා. අවදි භාවය වැඩි වුණාට පස්සේ ලෝකේ ඕනම දෙයක් සුඛයි. ඕනම දෙයක් සූදානම් ශරීරයකට ප්‍රශ්නයක් නැහැ. ඒ සූදානම් ශරීරයේ ඉන්නේ දුකේ. සූදානම් ශරීරයේ ඉන්නේ පිළීමේ. සූදානම් කරන්නේ වදේ. ඉතින් ඒ නිසා රජේ කැමති මිනිස්සු නිතර පෙළෙනවා දකින්න. මොකද එතකොට කන්ට්‍රෝල් කරලා තියාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දුක එනකොට අපි දැනගන්න ඕනේ කන්දක් නැගී තන පල්ලමකේ පල්ලම වැටෙනවා සෙල්ලම කියන දුකේ එහා පැත්තේ සැපක් තියෙනවා. ඒ සැපට අවදියෙන් ගියේ නැත්නම් ඒක දැක ගන්නත් බෑ වාර්තා කරන්නත් බෑ. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ සාචි සයිඩ් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාවනාවේ විශාල විපස්සනා ඥානයක් හම්බෙන්න ඉස්සෙල්ලා තද්ද බල දුකක් එනවා. මේක විනිවිදින්න බැරි වෙයි කියලා හිතෙන තරමේ. අතහැරියොත් දුක පිළිබඳ අවබෝධයක් නැති වෙනවා ලැබෙන තියෙන ඥානයක් නැති වෙනවා. නැද මම මෙච්චර විඳපේකේ දැන් මේකෙදි පාව දෙන්න බෑ කියලා කාගෙන ගියොත් මේ විශාල දුක එහා පැත්තේ විශාල සැපක් තියෙනවා. ඒ සැප කියලා අදහස් කරන්නේ විපස්සනා ඥාන. ඒක නිසා අපි දවසින් දවස කරන්නේ මේ එන පැමිණෙන දුකට ඉමුනයිස් කරන එකයි. සූදානම් වෙන එකයි. ඒකෙන් අපි කැටලයිස් වෙන එකයි. ඊට පස්සේ එන චිත්තක්ෂණයට අපි ලෑස්ති වෙනවා. ලෑස්ති චාංග විශාල සාන්තියක්. නමුතර දුක ඉවර වෙනකම්ම හිටියේ නැත්තම් නැත්තම් දුකේ හැමාරයට සූදානම් වෙලා ගියේ නැත්තම් අපි දකින්නේ දුකේ නරක පැත්ත විතරයි. දුක් පැත්ත විතරයි, පැංගිරි පැත්ත විතරයි, ඇඹුල් පැත්ත විතරයි. ඒක ඒව තමයි සෝකාන්ත චිත්තපටි කියලා කියන්නේ. ඒක තමයි ශෝකාන්ත නවකතා කියන්නේ. ලෝකිතේ නවකතානේ වැඩි අර ශෝකාන්ත මිනිස්සු හරි දුකට කැමතියි. සුඛාන්ත නවකතා සහ සුඛාන්ත චිත්‍රපටි හරි අඩුයි. මොකද ඒකෙන් කිසි කික්කයක් එන්නේ නැහැ. මිනිස්සු හරි කැමති ටෝචරින් වලට. ඒක මිනිස්සු හිතේ තියෙන සෑඩිස්ටික් ඇන් මැසචිසට් කියන මානසිකත්ව දෙකක් තියෙනවා. Tamanට වද දී ගන්න හරි ආසයි මිනිස්සු. ආගමික වැදදී ඒකට කියනවා අත්ති කිලමතාන් යෝගී කියලා. කාම ලෝකයට ගියත් ඒක තියෙනවා. කොඩු ගහක් මිනිස්සු පිහින් තමන්ගේ අත කපාගෙන ලේ දිහා බලන ඉන්නවා. නැත්නම් කාට හරි ගහලා සන්තෝෂ වෙනවා. ඉතින් ඊව දෙකම මේ පුද්ගල දෝෂ නෙවෙයි චෛතසික දෝෂ. හැබැයි ඒකේ හොඳ පැත්තක් තියෙනවා. ඒක හරියටම දන්නවනම් මේ වෙන කෙනෙක් ඒක පන්දිසාංශ උපමාන දෙකක් දෙනවා. ඒ වගේ හිත උනන්දු කරනකොට හිත අවදි කරනකොට මත්තට හෝ අනුන්ට කරදර වෙන එක්ස්පෙරිමන්ට් කරන්න එපා කියන්නේ. තව කෙනෙක් සබ්ජෙක්ට් එකට අරගෙන ගහලා බැනලා යාගෙන් සතුටුම කරන්න යන්න එපා. එහෙම නැත්නම් මත්තට හානි වෙන දේවල් කරන්න එපා. නමුත් හැම දුකකම අන්තිමටම යනකම් අවදියෙන් යන්න එයා පැත්තේ ලොකු සාන්තියක් තියෙනවා. ඉතින් පු탁 දැන කවදාකවත් ඒ සාන්තිය විඳින්නේ නැහැ. එයා දුක අන්තිමෙන් ඉස්සෙල්ලා වෙන තැනකට හැරෙනවා. හැමදාම දුකේම හැපි හැපියක් ඒ පොඩ්ඩක් වෙලා හිටියානම් ඉතිකට අර විමල තකර කියලා නෝනා කෙනෙක් පහල වුණා කිසිමුතිට පස්සේ එයා මේක විස්තර කරනවා අමුම කන්නේ කියලා. ඉදෙනකන් ඉන්නේ තව දවසක් හිටියනක ඉදෙනවා. ඒකට පැණිරහයි. ඉන්න බෑ. අපි අර අමුම කාලා කියන මේක හරි නෑ, දත් හරි නෑ, රත්ති වැටුණා, අඹ හරි නෑ. අප කියන්නේ සෞතු జాතියක් කියලා. ඌට තව දවසක් ඉන්න බැරිකම තියෙනවා. ඒක ඉදෙනකන් හිටපන්. ඉතින් අපේ මුළු පෘථග්ජන ජීවිතේම අමුම කෑමක් තියෙනවා. අවදිවත්ත්වයේත් එක්කන ඔක පොඩ්ඩක් වෙලා හිත බසක ඉදෙනවා. එදින පස්සේ ඔය පැංගිරි ඇඹුල් රස පැණිසක් වෙනවා. එතකොට මේ ආඹේ ගැන ලියන්නේ අමුතු තාලයකට. ඒක දීදෙන් ඉස්සලා කාපු එක ලෙල්ලත් එක්ක ගහවයි කියලා හිතන්නකො කොමුණා ලියාවිද. ඉතින් ලෙල්ල අයින් කරලා කන මිනිහ මොනවා ලියයිද? ඉතින් අන්නේ දෙක පොඩි වෙනසට අපි කියන ඉවසනවායි කියලා. ඒ ඉවසිල්ල මිලි සෙකන්ඩ් වලින් විදිද්දව. පැය ගණන් වලින් වෙන්නේ නැහැ. වේදනාව කාට පස්සේ හේමම කලබල වෙන්නේ නැතුව බලන් හිටියොත් බරපතල වේදනාවක් නෙවෙයි. සාමාන්‍ය වෙද්දට වැඩිය වේදනාවක් ඇවිල්ලා බලන් හිටියොත් එහා පැත්තේ පුදුමාකාර මිහිරියාවක් තියෙනවා. වේදනාව කොච්චර සැරද ඒ තරමට වේදනාවක් සපක් තියෙනවා. ඒතකොට පටිඝානුසේ තිබුණ හිත පටිගේ අයින් වෙච්ච ගමන් ප්‍රඥාට දේවල් පිළිබඳව තියෙන ද්වේෂ හිත ද්වේෂ අයින් කරපු ගමන් ඒක ඥානයක් වඩටපත් වෙනවා. ඒ නිසා මේ ද්වේෂයේ ඥානයක් වඩටපත් කරගැනීමේ කලාව දන්න කෙනාට කියනවා ඉදිච්චම කණ කෙනෙක් කියලා. ද්වේෂයේ මට්ටමේම කකා අයව ගැන කතා කරන එකට කියනවා අමුවබ කන කෙනෙක් කියලා. එයාට තා පොඩ්ඩක් ඉඳලා. මේක ඉදෙන්න පම ඉදෙන්න තක්කු මුක්කු වැඩි. ඉතින් එතනදී මොකද්ද කමඨාන් සුද්ධ කිරීමේ කාර්යභාරය. පොදුම භාෂාවෙන් තනි වාක්‍යයෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. මේ දේවල් වලට කටුකුතු ගන්න එපා, චෝදනා පත්‍ර ලියන්න එපා. උඹේ දෝෂේ තියෙන ඔබ කලබල වෙච්ච නිසා වලිග අපාන රිදෙනවා කියන්නේ ඔක හපන්න එපා. පොඩ හිටපන් වලිග තියාගන්න. එතකොට සුන්දරයි. ඉතින් ඒක ඒක ලස්සන වාක්‍ය තුනකින් මේක ලියවිලා තියෙනවා. අන්න ඒ පැත්ත තවත් ඒකට හේතුව මම දෙන්නේ දර්ශනේ ඒකට සූදානම් වෙනවා. අවදි භාවයක් ඇති වෙලා තියෙනවා. ඒ අවදි භාවය ඇති වෙච්ච පළවෙනිම අවදි වෙච්ච කෙනාට අවදි භාවයට අපි කියන්නේ පිබිදීම කියලා, ප්‍රබුද්ධ කියලා. ප්‍රබුද්ධ වෙච්ච පළවෙනි එක තමයි බුද්ධ කියන්නේ. අපිට තෝරන වෙලාවක බුද්ධ වෙන්න පුළුවන්. මෙවට චෝදනා කරන වෙනකොට අවදි වෙයි. අවදිචි ගම් පේනවා ලස්සන පැත්තක් තියෙන වේදනාව එහා පැත්ත හැබැයි එතනයි වේදනාවට හිත පිට ගිහිල්ලා නැවත අරමුණට එන කතාවයි. මේ දෙකම හරීම මේ සජීවී වාර්තාකරණයක් තියෙනවා. ඒ වාර්තාකරණේ කොහොම අමාරු පෘථජනයන්ගේ කතාවේ දකින්න. ඒගොල්ලෝ කවදාවත් ලියෙන්ද කියන්නේ වග වෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ කොට හරියටම ඇනේට ගහලා කියනවා මෙන්න මෙතන පොඩ්ඩක් විස්තර කරන්න. ඊට පස්සේ ඕක විතරක් ලියන්න අනිතව ලියන්න එපා. අනිත ඔක්කොම රචන ලකුණු කැපෙනවා. මේකේ එසෙන්ස් එක, මේක සැප් එක, මේක ඕජාව කියලා කියනවා. ඉතින් මේක ඕජාවට කිට්ටු කරලා තියෙනවා. අනිත් දවසේ ඒක වැඩි අවධානයක් දීලා හොඳ පැත්ත විතරක් ලියන්න. අර වගේ විශේෂිත පද නැවත අරමුණ කරා එන විස්තරය මිලිසෙකන්ඩ්ස් වලට දාලා කරන්න. නැත්නම් thin slicing of time කියලා. පුළුවන් තරම් විස්තර සහිතව ලියන්න කියලා